මේ අන්තර්භවික එහෙනම් අන්තරාභව කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ උපත් දෙකක් අතර මේ බීජ පොදිය කර්ම බීජ පොදිය කරගහගෙන යන හැබැයි අර විඥාණයෙන් කටයුතු නොකරන අවස්ථාව අන්තරාභාවිකයි. අන්තරාභාවිකයෝ කොටස් දෙකක් ඉන්නවා. පෘථග්ජන අන්තරාභාවිකයොත් ඉන්නවා. අනාගාමි අන්තර්භාවිකයෝ ඉන්නවා. දැන් මේ අන්තරාභවය කියන්නේ දැන් කෙනෙක් මැරුණට පස්සේ අවසාන චුතිත්සිතට පස්සේ ඊගාවට අර එක කර්ම බීජයක් උපද්වාගෙන උපතක් ලබාගෙන ආයි උපතක් ලබන මොහොත දක්වා අතරක් පවතිනවා නම් ඒක අන්තරා භවයක් භවිකයි කියලා. දැන් මේක හොඳට තේරුම් ගන්න ඕන හැම කෙනෙකුටම මරණයටපත් වෙනවා මෙතන ඉන්න. හැබැයි මේ මෙතන ඉන්න මිය පරලොව යන සියලු දෙනාට අන්තරාභවිකයෝ හැටියට පැවැත්මක් පවත්වන්න වෙන්නේ නැහැ. බොහොම සුළු පිරිසකට පමණයි අන්තරාභාවිකයෝ හැටියට ඉන්න වෙන්නේ. කාටද ඉන්න වෙන්නේ නැත්තේ කාටද ඉන්න වෙන්න වෙන්නේ. එක ගතියට අදාළවයි සකස් වෙන්නේ. මේකේ යම් කිසි කෙනෙක් දැන් මේ මිය පරලොව යන මොහොතේ ඕපපාතිකව උපදින තත්ත්වයකට පත් වුණා නම් කවුද ඕපපාතිකව උපදින්නේ සියලු භූතයෝ සියලු පේතයෝ සියලු දෙවි දේවතාවෝ සියලු බ්‍රහ්මයෝ අම්මා කෙනෙක් ඕන්න තාත්තා කෙනෙක් ඕන්න බිමක් ඕන්න තනක් ඕන්න මව් කුසයක් ඕන්න බිත්තරයක් ඕන්න කිසිම දෙයක් අවශ්‍ය නැහැ ඒ ගතිය නිසා එය ඕපපාති ඒකයි. ඕපපාතිකව උපදින පුද්ගලයාට මේ මිය පරලොව යන මොහොතෙන් තප්පරෙන් දහසකින් එකක්කට පසුව සම්පූර්ණ අංගපසංග සහිතව භූතයෙක් වෙලා ප්‍රේතයෙක් වෙලා දෙවියෙක් වෙලා බ්‍රහ්මයෙක් වෙලා උපදින්න පුළුවන්. එයාට අන්තරාභාවයක් අන්තරාභාවික වෙන්නේ නැහැ. අන්තරාභවික වෙන්නේ මව් කුසකයකට යන අණ්ඩජ දලාබුජ පිටරයකට යන එයාට අම්මා කෙනෙක් ලැහත් වෙලා නැහැ මැරෙනකොටම අර අවසාන චුතිචිත්තේට පස්සේ පිළිගන්න. ඒ නිසා බොහෝ පිරිසක් ඉන්නවා මේ සියලු තිරිසන් අපායේ ඉන්න බොහෝ දෙනා එක පිටරයකින් එක්කෝ මවකුසකින් උපදින අය. මනුෂ්‍ය ලෝකේ 100%ක්ම මවකුසකින් උපදින. ඒ අයට අන්තරාභවයක් තියෙනවා. අතරක් තියෙනවා. හේතුව මොකද? අම්මා කෙනෙක් නෑ එක පාට බාර ගන්න. එයා මවකුසයකට හොයාගෙන යන්න ඕන. බාර ගන්න අම්මා කෙනෙක් නැත්නම් අන්තරාභවයක් තියෙනවා. ඒකගේම පිටරේකට ඇතුළට ඔක්කන්ති වෙන්න බැරි නම් අර අන්තරාභවයක යම් කාලයක් ඉන්න වෙනවා. ඉන්න වෙන කාලය ගැන කොච්චරද කියන එක කියන්න බෑ මේක මේ ණය ගන්න දෙනවා. Tamanට ගැළපෙන මව කුසක් ණය තියෙන මව තැනකට මිසක් අම්මා කෙනෙක් බාර ගන්නත් කැමති වෙන්නේ නැහැ. එකයි මේක මේකේ වෙනස. මේක තේරුම් ගත යුතුයි. එතකොට සියලු දෙනා උපපාතිකව උපදින්නෙත් නැහැ. සියලු දෙනා අර අන්තරාභවයක උපදින්නේ නැහැ. කොටසක් අන්තරාභවයක උපදිනවා. ඒ අය මේ ඉපදින්නේ එක්ක මිනිස්සෙලා එක්ක අර පිටරයකින් හෝ යම් කිසි මව් කුසකින් හෝ ඉපදෙන පිටිස අර බීමක් තනක් මව් කුසක් අවශ්‍ය නැති ඕපපාතික පිරිස කිසිසේත් කොතනකදීවත් අන්තරාභාවික වෙන්නේ නැහැ. ඒක තමයි තේරුම් ගත යුතු.